තිලකරත්න කුරුවිට බණ්ඩාර ශ්‍රී ලාංකේය කලාවේ පෝෂණයට ಭಾರತයෙන් ලැබුණු දායාද රාශියක් තියෙනවා. ඒ අතුරින් එක් දායාදයක් ගැන අද අපි කතා කරනවා. ඒ තමයි සංගීතවේදී ආත් මුත්තු ස්වාමී. අපේ සංගීත ක්ෂේත්‍රයේට ලැබුණු තවත් ඉවැනිම දායාදයක් තමයි මොහමඩ් ගවුස් ගවුස් මාස්ටර්. මේ දෙදෙනාගෙන් සිංහල සංගීතයට සිදු වුණු සේවාව අතිවිශාලයි. ಜಾති ભેද, වර්ණ ભેද යනාදී නොසලකා මදහත් සිතින් ඔවුන්ගේ දායකත්වය ගැන විමසා බැලීම වටිනවා. ආර් මුත්තුසාමි ඉන්දියානු සම්භාවයක් ඇති සංගීතවේදියෙක් වුණත් ශ්‍රී ලංකාවට පැමිණ සංගීත නිර්මාණය කරන්නට පටන්ගත් දා ඉඳලා සිංහල අපේ ජාතික අනන්‍යතාව හැඳුනුම්පත මතුවෙන විදිහට සංගීතය නිර්මාණය කිරීමට ගත්ත වෙහෙස අප්‍රමාණයි. 1950 දශකයේ සිටම ඔහු අපි සංගීතයට දායකත්වය දෙන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම සිනමා සංගීතයේදී ඔහු අපේ සිංහල ලකුණ ඉස්මතු වෙන සංගීතයක් නිර්මාණය කරන්නට කළ සේවාව මම හිතන්නේ අපි අගය කරන්නට ඕනේ. 1957 දී චලනචිත්‍ර සිනමා පත්‍රයේත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඔහු කියනවා සිංහල සංගීතය සකස් යුත්තේ කෙසේද කියන මාතෘකාවෙන් කතා කරන්නේ සෑම රටකම සෑම ජාතියකටම Tamange කියා භාෂාවක් තිබෙනවා වගේම සංගීතයක්ද තියෙනවා. ලංකාවට සිදු ඇත්තේ මේ ආවේනික සංගීතය පසෙකදා හින්දුස්ථානි සංගීතයට නැඹුරු වීම තමයි සිදු වී තියෙන විපත්තිය කියලා. මේ නිසා තමයි අපට සිංහල ලකුණ සහිත සංගීතයක් නිර්මාණය කරන්නට බැරි වෙලා තියෙන්නේ කියන චෝදනාව සංගීතවේදී ආර් මුත්සාමි නගනවා. අපි මෙවැනි කියමනක් කියපු සිංහල සංගීත ලකුණ හොයාගෙන ගිය ಭಾರತೀಯ සංගීතවේදියෙකුගේ මේ දායකත්වය කොහොමද කියන එක මම හිතන්නේ විමසා බැලීම වටිනවා. මේ නිසාද ජනරන්ජන ගීස් වැඩසටහන වෙන්කලේ ආර් මුතුසාමි සංගීතවේදියා අපේ සිංහල ලකුණ ඉස්මතු වන නිර්මාණ කොපමණ කළා තියෙනවද? ඒ අතුරින් කිහිපයක් ඔබ හමුවේ ලැබීම තමයි අද අපේ අරමුණ. මේ අද අපි තෝරගත්ත පළවෙනි ගීතය. මේ ගීතය ඇතුළත් වන්නේ සිකුරුතරුව චිත්‍රපටයට. අර ಭಾರತೀಯ අනුකාරක ලක්ෂණ සහිත සිංහල සිනමාව ඉන් මිදෙන්නටගත් වෑයමේ මුල් අධීරේ චිත්‍රපටයක් තමයි සිකුරුතරුව කියන්නේ. ගීත සංගීතය නිර්මාණය කළේ ආර් මුත්තුසාමි මේ ගීතය අහලා බලන්න මේ කොතරම් අපේ සංගීත ඌරුව තිබෙන ගීතයක්ද කියලා ගායනා කරන්නේ සුජාතා අත්නායක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ළමා මනස පිළිබඳ අවබෝධයෙන් යුතුව ලියපු මේ සරල පදමාලාවට ආර් මුත්තුසාමි සපයන සංගීතය පදමාලාවටම සරිලන තාම සරල අපූර්ව නාදමාලාවක් ළමයින්ට ගායනා කරන්නත් පුළුවන් විදිහේ තනුවක් ඒ වගේම ඊටාම අඩු සංගීත භාණ්ඩ ප්‍රමාණයකින් ඊටාම සංගීතය දෙවැනි තැනට දාලා කටහඬට ඉස්මතු වෙන්නට ඉඩ දීලා තියෙනවා ආර් මුත්තුසාමි අපේ සිංහල හඬ සිංහල භාෂාවේ තියෙන නාද පිළිබඳ ලොකු අවධානයක් යොමු කළ සංගීතවේදියෙක් බව අපි අහලා තියෙනවා. ඊට හොඳ සාධකයක් තමයි ඔහු සිකුරුතරුව චිත්‍රපටයේ නිර්මාණය කරපු නාරිලතා සින්දුව. අපි අහලා තියෙනවා අපේ ජනගී අතර නාරිලතා සින්දුවක් තියෙනවා. මානවසිංහයන් මේ පදමාලාව ලියන්නේ ඒ සාම්ප්‍රදායික ජන ගීය ආශ්‍රය කරගෙන ආර් මුත්තුසාමි එකට නිර්මාණය කරන සංගීතය බලන්න කොයිතරම් ඊට උචිත නාදමාලාවක්ද භාවිතා කරන්නේ ඒ වගේම කොතරම් උචිත සංගීත භාණ්ඩ ගණනාවක්ද භාවිතා කරන්නේ කියලා. මේ ගීතය ගායනා කරන්න උ තෝරගන්නේ එස් පණී ಭಾರತ සහ විමලා අමරදේව. අර ජනගී ගායනයේට හුරු ඊට නැඹුරු වූ අර ජන ආරේ කටහඬ වෛද්‍යයෙකුත් ආර් මුත්තුසාමි මේ ගීතය ගායනා කරන්නට තෝරා ගන්නවා. අහලා බලන්න මේ ගීතය ඔබට මතක ඇති හිමගිරි කුළුමුදුනි නාරිලතා සින්දුව. සංගීතවේදී මුත්තුසාමි කොයිතරම් ਵਿਚාරවත් ලෙස සංගීත භාණ්ඩ ප්‍රයෝගී කරගන්නවද කිව්වොත් අපේ සාම්ප්‍රදායික ජනගීය පාදක කරගෙන තනු නිර්මාණය කරනවා වගේම ගැට බෙද පදයක් හොරණෑවත් මූල් කරගෙන ඊටාම අඩු සංගීතයක් තමයි මේ ගීතය වෙනුවෙන් ඔහු යොදාගන්නේ. සංගීතවේදියෙක් හැම වෙලාවෙම උත්සාහ කරනවා බොහෝ සංගීත භාණ්ඩ යොදලා තමන්ගේ තනුව සංගීතවත් කරන්න පොහොසත් කරන්න. හැබැයි මුතු ස්වාමී ඊටාම විචාරශීලීව එය සීමා කරගෙන අර ජන ගීයේ අනන්‍යතාව රැකෙන පරිදි තමයි ඔහු මේ ගීතය නිර්මාණය කරන්නේ. ඔහු නාර්ද දිසාංශයකට තනුවක් නිර්මාණය කරනවා. වාසනාවකට එවැනි තනු නිර්මාණය කරන්න උචිත පදමාලාත් මුතු ස්වාමී මාස්ටර්ට ලැබෙනවා. ඇතම් චිත්‍රපටවල ඔහුට මහා ඕලාරික පදමාලා වලට සංගීතය සපයන්න සිදු වෙලා අසාර්ථක වූ තැන් තියෙනවා. හැබැයි ඔහුට කිසියම් තැනකදී ඉඩක් ලැබුණොත් අපේ සිංහල සංගීත ලකුණ මතු කරන්න ඔහු නොපිරිහෙලා එය ඉෂ්ට කළා. නාර්ථ දිසාසේකර ගායනා කරන ගමන නොනිමේ ජීවිතය කියන ගීතය ශ්‍රී චන්ද්‍රත් මානවසිංහ ජීවිතයේ සැප දුක පිළිබඳව ඉතාම අපූර්ව පදමාලාවක් කියන්නේ මුත්ස්වාමි මාස්ටර් නිර්මාණය කරන තනුව බලන්න නාරද ගයන මේ ගීතය. ගමන නොනිනේ ලෝකයේනේ දුරු ජීවන මන්තලේ වැටෙන සැප දුක මාරු වී යයි උරුදු ජීවන මන්තලේ ගමන නොනිමේ ලෝකයේනි උරුදු ජීවන මන්තලේ වැටෙන මල් පැති පාවුනාවේ උලං වැලි ඔහේ යන අතේ යලිත් ගහ කුල පාලු මෑමේ විසිනම් වාලිය ලැබේ වැටෙන සැප දුක මාරු වී යයි ජීවන මන්තලේ ගමන නොමිනේ ලෝකයේනි පුරුදු ජීවන මන්තලේ කලාපති ගිය පාර හිමින් වැලි කලා සදා සමතලා විනේ හැපි ගලක යනි කලා වැතුම්වි නගා නගා හඳ දිවේ දිවේ ගැටෙන සැප දුක මාරු වියයි මුරුදු ජීවන මන්තල ගමන නොමිනේ ලෝකයේනි මුරුදු ජීවන මන්තලේ දෙන සැප දුක මාරු වියයි ඕතු ජීවන මන්තය ගමන නෙමේ ලෝකයේ මේ ඕතු ජීවන මන්තලේ ගැටෙන සැප දුක මාරු වියයි පුරුදු ජීවන මන්තලේ ආර් මුතුසාමි සංගීතවත් කළ චිත්‍රපට රාශියක අපේ කම ඉස්මතු වෙන ගීත රාශියක් අපිට හොයාගන්න පුළුවන්. අරුණ උදයේ පිපෙන මලසේ කුරුළු රැහනකගේ සමගිය තිබෙනවා හිතේ. ඒ වගේම කවියක් කවි පන්තියක් ඊටාම අපූර්ව ලෙස චිත්‍රපටයට උචිත විදිහට සකස් කරපු වත්තේ වැටුණු පොල්ලතු ටික නවම්මයේ යනාදී ගීත රාශියක් තියෙනවා. හැබැයි අද වැඩසටහන අවසන් කරන්න මම තෝරගත්තේ 1956 තරම් ඈතක මුතුසාමි මාස්ටර් මාතලන් චිත්‍රපටයේ නිර්මාණය කරපු අර අපේකම මතු කරන අනන්‍යතා ලක්ෂණ සහිත ගීතයක්. මේ ගීතේ ගායනා කළේ තරුණදාස වල්පොල. මේ ගීතයට තනු නිර්මාණයේදී මුත්සාමි පාදක කරගන්නේ අපේ 18 වන්නමේ ඊටාම ප්‍රචලිත වන්නමක් වෙන තුරගා වන්නම. මේ තුරගා වන්නම පාදක කරගෙන තමයි මේ මාතරන් චිත්‍රපටයේ මේ ගීතේ තන් නිර්මාණය කරන්නේ. බලන්න කොයිතරම් අපූර්වට ඒ නාදමාලාව මේ ගීතයට උපයෝගී කරගෙන තියෙනවද කියලා. උපත ලබා මේ ලෝකේ කියන ගීතය ගායනා කරන්නේ ධර්මදාස වල්පොල. Thank you. සුවඳ පානේ ලෝකේ සැපතින් පීවේ සුඛී පිටකේ දේවි කන්නේ පාපේ නිතේ කරමේ පාපේ නිතේ सुहानो चंदा बलव सुहामो लगनरा बलव सुहानो चंदा विपतय देवी करने पापेल ते करने पापेल ते සුදු අපරාධේ ගෙලති පුරුදු ප්‍රවේදී නිරදී සුදු අපරාධේ ගෙලති පුරුදු ප්‍රවේදී නිරදී විපතය දේවි කර්මේ පාපේ නිතේ කර්මේ පාපේ නිතේ भेद थे कर में සාපේන ಭಾರತೀಯ සම්භවයක් ඇති ආර් මුතුසාමි සංගීතවේදියා අපේ සිංහල සංගීතයට කරපු සේවාව සහ ඔහු මතු කළ සිංහල ලකුණ ඉස්මතු කිරීමයි අද අපේ ජනරන්ජන ගීවස්ථානයේ අරමුණු වුණේ. මම හිතනවා මේ ගීත කිහිපයෙන් ඔහු මතු කර සංගීතයේ සිංහල ලකුණ හොඳ හැටි ඔබට තේරුම් ගන්නට ඇතයි කියලා. ලබන සතියේ සුපුරුදු පරිදි අපි ජනරන්ජනගේ වැඩසටහනින් යලි හමු වෙමු. සෞන්දර්යාත්මක ආනන්දයෙන් මුසූ රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී කන්ගේ යම්පත්